අද දවසේ අපේ ස්වාමීන් වහන්සේලා කිහිප නමක්ම සම්බන්ධ වෙලා ඉන්න බව පේනවා. සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. සද්ධාවන්ත පින්වතුනි අපි අද සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අද ටික කාලයකට පස්සේ අපේ අනුරුද්ධ හාමුදුරුවන්ට සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබුණා. ඒක අපි ගොඩක් අගේ කොට සලකනවා. ඒ වගේම අපේ දහම් සෙවණේ අනුශාසක ස්වාමීන් වහන්සේ එවැගේම මාදම්පේ අරණදම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා බොහොම ගෞරවයෙන් අද සාකච්ඡාවට පිළිගැනීමෙන් සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි පසුගිය සතියේ කතා කළේ අපේ මේ දිනවල මාතෘකාව ප්‍රධාන මාතෘකාව බෝධිපාක්ෂික ධර්ම ඒ බෝධිපාක්ෂික ධර්ම පිළිබඳ මූලික හැඳින්වීම කරනකොට අපි පැහැදිලි කළා බෝධිපාක්ෂික ධර්ම 37ක් වුණත් ඒවා පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තහම සැබවින්ම එතන පරමාර්ථ ධර්ම 14යි පවතින්නේ. ඒකට හේතුව තමයි වීර්‍ය චෛතසිකයම අවස්ථා 9ක යෙදෙනවා බෝධිපාක්ෂික ධර්ම හැටියට සති චෛතසිකය අවස්ථා 8ක යෙදෙනවා ඒකග්ගතා චෛතසිකයේ අවස්ථා හතරක යෙදෙනවා ප්‍රඥා චෛතසිකයේ අවස්ථා පහක යෙදෙනවා සද්ධා චෛතසිකයේ අවස්ථා දෙකක යෙදෙනවා මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ චෛතසික ධර්ම ප්‍රමුඛ වෙන නිසා ඒවා බහුලව බෝධිපාක්ෂික ධර්ම හැටියට විවිධ ස්වરૂපයෙන් යෙදෙනවා එතකොට අපි පසුගිය සතියේ කතා කළේ සති චෛතසිකය අවස්ථා 8ක කොහොමද යෙදෙන්නේ කියන කාරණේ යටතේ එහි පළවෙනි කොටස තමයි සතර සතිපට්ඨානයේ හැටියට සතර ආකාරයකින් සතිචෛතසික බෝධිපාක්ෂික ධර්මයක් හැටියට පුහුණු කළ යුතු වෙනවා එහෙම නැත්නම් බෝධිපාක්ෂික ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා එතකොට ඒ කොහොමද එහෙම ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ තමයි අපි සති දෙක තුනක්ම සාකච්ඡා කළේ පසුගිය සතියෙන් අපි ඒ සාකච්ඡාව නිම කළා ඒ කියන්නේ කායානුපස්සනාව වඩද්දි කොහොමද සිහිය වැඩෙන්නේ වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන හැටියට කොහොමද සිහිය වැඩෙන්නේ කියලා අපි සාකච්ඡා කරලා නිම කළා. එතනදි විශේෂයෙන්ම අපි සිහිපත් කළ කාරණය තමයි සතිපට්ඨාන හැටියට කාරණා හතරක් දේශනා කරලා තියෙන්නේ අපිට කය පිළිබඳව අවධානය යොමු කරනකොට සිහිය යොමු කරනකොට අපට ඒ කයේ විවිධ ස්වરૂපයන් අපට සිහිපත් විය යුතුයි. මේ යථාබෝධය ලබන්නට නම් විදර්ශනාවක් වඩන්නට නම් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බෙදා බලන්නට ඒ වගේම ස්කන්ධ ධාතු ආයතනයන්ගේ හේතුඵල සම්බන්ධතාවය විමසා බලන්නට ඒ වගේම ඒ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණ, අසුබ ලක්ෂණ ආදී ප්‍රකට කරගන්නට ඒ වගේම චතුරාර්ය සත්‍ය වශයෙන් ඒවා විමස බලන්නට නම් අපිට කය ගැන අවධානය යොමු කරනකොට ඒ කයේ විවිධ ස්වરૂපයන් අපට දැනෙන්නට ඕන. අන්නේ දැනෙන්නට අවශ්‍ය ස්වરૂපයන් ගැන තමයි කායානුපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ අපේ අවධානය යොමු කරන්නේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ගැන, ඒ වගේම ඉරියව් පැවැත්වීම ගැන. ඒ වගේම කරන පුංචි චලනයකදී පවා චතුසම්පජඤ්ඤයෙන් යුක්ත වීම ඊළඟට ශරීර කොටාශයන්හි පටික්කුල ස්වභාවය සිතට ගැනීම සහ ඊළඟට චතුධාතු වශයෙන් අසුභ වශයෙන් මේ කය දකින්නට පුළුවන් හැකියාව අපට සිහිය දියුණු කිරීමේදී සිහිය විදර්ශනාවක් හැටියට ප්‍රගුණ කරනකොට ඒ බෝධිපාක්ෂික ධර්මයක් හැටියට ප්‍රගුණ කරනකොට අපිට කය ගැන අවධානය යොමු කරද්දී ඒ සිහියට මෙන්න මේ කාරණා සිහිවීම අවශ්‍යයි. ඒ නිසා තමයි මේ විවිධ පැති බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ. ඊළඟට වේදනානුපස්සනාව ගැන වේදනාව ගැන අවධානය යොමු කරනකොට එහි සුඛ, දුක්ඛ, උපේක්ඛා, සාමිස, නිරාමිස කියන මේ ගුණයන් අපට දැනෙන්නට ඕන. එහෙම දැනෙනවා නම් තමයි ඒ සිහිය විදර්ශනාවට පාදක වෙන්නේ බෝධිපාක්ෂික ධර්මයක් හැටියට. ඊළඟට චිත්තානුපස්සනාවේදී සරාග විරාග ආදී වශයෙන් 16 ආකාරයකින් අපේ සිත අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නට ඕන ඒ සිතේ විවිධ ගති ලක්ෂණ අපට සිහිපත් කර දිය යුතුයි සිහිය විසින්. එහෙම වුණොත් තමයි එතනත්තාට සිත පිළිබඳ නිවැරදි යථාබෝධයකට පැමිණෙන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට මේ නාම රූප ධර්මයන් සියල්ල පිළිබඳ අපට එහි සමස්තය ඒ කියන්නේ මූලික වශයෙන් නීවරණ ධර්ම දක්වනවා බාධක ධර්ම ඊළඟට ස්කන්ධ වශයෙන් ඊළඟට ආයතන වශයෙන් ඊළඟට බොජ්ජංග වශයෙන් අවශ්‍ය මානසික ගුණාංග ඊළඟට චතුසත්‍ය වශයෙන් අපි කොහොමද මේ සංස්කාර ධර්මයන් පිළිබඳව නුවණින් දකින්න අපට සිහිය උපකාර කරන්නේ චතුසත්‍ය වශයෙන් අපට සිහි කරලා දෙන්නට ඕන මේ කාරණා එතකොට අන්න ඒ විදිහට මේ සතර සතිපට්ඨානයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එකම සිහිය සතරාකාරයකින් අපට කරුණු සිහිපත් කර දෙන තැනට ඒ සිහිය පුහුණු කරන්න. එතකොට මේ සතරාකාරය තුල තව විවිධ සූක්ෂම ප්‍රභේදයන් තියෙනවා. ඒ ප්‍රභේදයන් තමයි සතර සතිපට්ඨානය තුල එක් එක් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට ඔය කාරණා ටික තමයි අපි පසුගිය සති කීපය තුල සාකච්ඡා කරන්නට යෙදුනේ. එතකොට අද දවසේ අපි අවධානය යොමු කරන්නේ ඒ සති චෛතසිකය බෝධිපාක්ෂික ධර්මයක් හැටියට යෙදෙන ඊළඟ අවස්ථාව ඉන්ද්‍රිය ධර්මයක් හැටියට තමයි ඊළඟට මේ සතිචෛසිකය ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට බල ධර්මයක් හැටියට, ඊළඟට බොජ්ජංග ධර්මයක් හැටියට, ඊළඟට මාර්ගාංග ධර්මයක් හැටියට. ඒතර ඔය විදිහට තමයි අට ආකාරයක නැත්නම් අවස්ථා 8කදී ස්වરૂපයන් 8කින් මේ සතිචෛතසිකය බෝධිපාක්ෂික ධර්මයක් හැටියට සක්‍රිය වෙන්නේ එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන්නේ. එතකොට දැන් අපි සතර සතිපට්ඨානයේ හැටියට ඒ සතිචෛතසිකේ ක්‍රියාත්මක වෙන අවස්ථා හතරක් අපි කතා කළේ. දැන් අද පස්වෙනි අවස්ථාව තමයි සති ඉන්ද්‍රිය හැටියට. සති ඉන්ද්‍රිය කොහොමද වැඩෙන්නේ එහි ගති ලක්ෂණ මොනවද කියලා දක්වන තැන බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකාය ඉන්ද්‍රිය සංයුත්තේදී පැහැදිලි කරනවා කතමංච භික්කවේ සතින්ද්‍රිය මහණෙනි සති ඉන්ද්‍රිය කියලා කියන්නේ කොමක්ද ඉද භික්කවේ අරිය ශාවකෝ සතිමා හෝති පරමේන සතිනේපක්කේන සමන්නාගතෝ චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා ඉදං උච්චති භික්කවේ සති ඉන්ද්‍රිය. එතකොට කුමක්ද සති ඉන්ද්‍රිය කියලා කියන්නේ? කියලා ප්‍රශ්න කරලා බුදුරජාණන් වහන්සේ සතිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනකොට එහි තිබිය යුතු ගති ලක්ෂණ මොනවද කියලා පැහැදිලි කරනවා. ඉදබික්කවේ අරිය ශාවකෝ මහණෙනි මෙහි ආර්ය ශ්‍රාවකයා සතිමා හෝති සිහියෙන් යුක්ත වෙනවා. ඒ සිහිය කෙබඳු සිහියක්ද? පරමේන සතිනේපක් කියන සමන්නාගතෝ හෝති. උතුම් වූ උසස් වූ සති කෞශල්‍යයෙන් යුක්තයි. නේපක්ක කියලා කියන්නේ නිපක භාවය. නිපක කියලා කියන්නේ දක්ෂතාවය ප්‍රඥාවට විශේෂයෙන් නිපක කියලා කියනවා. එතකොට යම් කෙනෙක් තුල තියෙන ඒ පිළිබඳව කුසලතාවය, ඒ පිළිබඳ දක්ෂතාවය, ඒ පිළිබඳ කෞශල්‍ය, ඒ පිළිබඳ විශාරදත්වය දක්වන්නට තමයි මේ නේපක්ක කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒතකොට පරමේන සති නේපක්කේන සමන්නාගතෝ හොති. උසස්ම වූ උතුම් වූ මේ සතිය නැමැති කුසලතාවය ඒතනත්තා සතුව අවදි කරනවා. කොහොමද? චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා හොති. එතකොට දැන් මේ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට දක්වන තැනදී බුදුරජාණන් වහන්සේ විශේෂ කොට දක්වනවා චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා චිර කතම්පි කියලා කියන්නේ බොහෝ කලකට ඉස්සරලා කරන ලද දේ සිහිපත් කරන්නට පුළුවන් නැවත නැවත සිහි කරන්නට පුළුවන් සරිතා අනුස්සරිතා ඊළඟට චිර භාසිතම්පි බොහෝ කාලයකට ඉස්සරලා කියපු දේවල් ඒ විදිහෙන්ම නැවත නැවත සිහි කරන්නට පුළුවන් හැකියාව මේ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට සිහිය ක්‍රියාත්මක වීමේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මෙන්න මේ සියුම් වෙනස්කම් තමයි අපි මෙහිදී හඳුනාගත යුත්තේ සිහිය විදර්ශනා පාදකව ප්‍රගුණ කරනකොට මේ විවිධ පැති අපි හඳුනා ගන්නකොට දැන් සතර සතිපට්ඨානයේදී බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ මේ කලින් කරපු කියපු දේවල් මතක් වෙන කතාවක් නෙමෙයි. එතනදී බුදුරජාණන් වහන්සේ අපේ අවධානය යොමු කරන්නේ මේ තියෙන දේවල් දිහා කොහොමද අපි ධර්මය මතු කරගන්නා ආකාරයට ඒව දිහා බලන්නේ. දැන් කය කියන්නේ දැනට අපි පරිහරණය කරන මේ රූපස්කන්ධය. තර වේදනාව කියලා කියන්නේ දැනට අපේ සිතේ ක්‍රියාත්මක වෙන වේදනා චෛතසිකය. ඊළඟට ඊළඟට චිත්තානුපස්සනාව කියලා කියන්නේ දැනට අපි පරිහරණය කරන නාම ධාතු එහෙම නැත්නම් සිත ඊළඟට ධම්මානුපස්සනා කියලා කියන්නේ මේ දැනට ක්‍රියාත්මක වෙන වර්තමාන සංස්කාර ධර්මයන්හි අපට විමසා බැලිය හැකි ධර්මතාවය ඒවාහි පවතින යම් යම් ගති ලක්ෂණ එතකොට සතර සතිපට්ඨානයේදී අපේ සිහිය පුහුණු කරන්නේ මේ තියන දේවල් පිළිබඳව ධර්මානුකූලව සිහි කර දෙන්නට තමයි සතර සතිපට්ඨානයේදී සිහිය ප්‍රගුණ කරන්නේ. දැන් මේ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට කියනකොට එතනදී මේ තියන දේ විතරක් සිහි කරලා දීලා හරියන්නේ චිර කතම්පි චිර භාසිතම්පි සරිතානුසරිතා හොති. එතකොට බොහෝ කලකට ඉස්සෙල්ලා කියපු කරපු දේවලුත් සිහි වෙන්නට. එතකොට අපි මීට පෙරත් සිහිපත් කළා අපිට කලින් කරපු කියපු දේවල් මතක් වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි උපාදාන මත උපාදාන පත්‍ය භවෝ කියන මේ ධර්මතාවයේ මත උපාදානයේ හේතු කොටගෙන යලි යලි ඒ අරමුණු සිතට මතුවෙන්නට පුළුවන්. ඊළඟට දෙවනි ක්‍රමය තමයි සිහිය දියුණු වීම නිසා ඒ සිහිය විසින් සිහි කර දෙන්නට. මේ දෙකේ තියෙන පැහැදිලි වෙනස තමයි අර උපාදානයක් හැටියට දේවල් අපට මතක් වෙනකොට ඒ මතක් වීමත් එක්කලා රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් අපි යමක් ඒ මුල් අවස්ථාවේදී උපාදාන කරගත්තන ඒ ස්වરૂපයන් ඒ ආකාරයෙන් මෙහිදී මතුවෙන්නට පටන් ගන්නවා. ඒ ආකාරයෙන් හෝ ඊට ආසන්න ස්වરૂපයකින් මතුවෙන්නට පටන් ගන්නවා. එතකොට එතන තියෙන ගැටලුව තමයි අපට එදා ඒ සිද්ධිය සිද්ධ වෙනකොට කෝපය මතු වුණා නම් අපි සංස්කාර හැටියට එතන ගොඩ නැගුවේ ද්වේෂමූලික චිත්ත පරම්පරාවක් නම් ද්වේෂමූලිකව නම් අපි ගැන සිතුවේ සංඥා ගත්තේ ප්‍රතික්‍රියා දැක්ුවේ අද ඒ කාරණය සිහි වෙනකොට අපේ මනසේ අර ද්වේෂමූලික ගතිය අවදි වෙනවා අපි ලෝභ මූලිකව නම් එදා ඒ අරමුණ ස්පර්ශ කළේ අද මේ මොහොතේ ඒක සිහි කරනකොටත් අපිට ඒ ලෝභ මූලික චිත්ත පරම්පරාවක් අවදි වෙන්නට පටන් අන්න ඒක තමයි උපාදානයක් හැටියට අපිට යමක් මතක් වෙනකොට තියෙන අරුබුදය. අපේ සිත නිවැරදි තැනක පිහිටව ගන්නට බෑ. සිහිය උපදවා ගන්නට ඒක බාධාවක් වෙනවා. ඒ නිසා බොහෝ කලකට ඉස්සෙල්ලා කරපු කියපු දේවල් මතක් වෙච්ච පමණට එතන සිහියම නෙමෙයි. එතකොට ආ කාලයකට ඉස්සෙල්ලා බැනපුවා, දොස් කියපුවා, චෝදනා කරපුවා, නිඳා කරපුවා මිනිස්සුන්ට ඕවා මැරෙනකම් මතක තියෙනවා සමහර ආවලා මෙහෙම කළා, ওই මිනිස්සයා මට මෙහෙම කිව්වා. එතකොට මේ වෛර බැඳගෙන ඒවා හිතේ පැසව පැසව තියාගන්න. එහෙම නැත්නම් ඒක යටපත් වෙලා තිබ්බ වුණාට මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගමන් අර ඔක්කොම එළියට ඒ එන්නේ මේ සරිතා අනුස්සරිතා චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා කියන මේ සිහියේ ලක්ෂණය නිසා නෙමෙයි ඒ මතුවෙන්නේ අපි ඒව දැඩිව මනසේ උපාදාන කරගෙන ඉන්න නිසා ඊට අදාළ කාරණයක් ආපු ගමන් ඒකට සම්බන්ධ සියල්ල මතුවලා එනවා. හැබැයි මතුවලා ආවට එදා සිද්ධ වෙච්ච සිද්ධිය ගැන අපි සිහියෙන් ඉඳලත් නැහැ. අද සිද්ධ වෙන සිද්ධිය ගැන අපට සිහියෙන් ඉන්නටත් අර පෙර දේවල් සිහිපත් මතක් වීම බාධකයක් වෙනවා විනා සහයක් වෙන්නේ නැහැ. දැන් මේ සිහියෙන් දේවල් සිහි කරනකොට තියෙන වැදගත්කම තමයි අපට පුළුවන්කම තියෙනවා වර්තමාන తত্ত্বය වඩා નિවරදිව විශ්ලේෂණය කරගන්න අතීත සටහන් අතීත තොරතුරුත් එක්කලා අන්න එතකොට තමයි මේ වර්තමානය නිකන් අහසින් පාත් වුණා වගේ අපි ඒකට මුහුණ දෙන්නේ නැතිව අපිට එහි යම්කිසි પરම්පරාවක් එහෙම නැත්නම් එහි ඉතිහාසය ඒක කොහොමද පැවතුනේ කලින් මේකේ තිබිච්ච ගති ලක්ෂණ මොනවද දැන් තියෙන ගති ලක්ෂණ මොනවද එතකොට කොහොමද මේ වෙනස සිද්ධ වුනේ ඇත්තටම මේක සැබෑ වෙනසක්ද එහෙම නැත්නම් මේක මනසට දැනෙන මායාකාරී තත්ත්වයක් මේ හැම දෙයක්ම අපට හේතු ප්‍රත්‍ය වශයෙන් විමසා නිවැරදිව අපිට යථාර්ථය දකින්නට නම් දැන් දැන් මේ මොහොතේ සිද්ධ වෙන తত্ত্বය අපිට පේනෙන්නටත් ඕනේ. ඒ සම්බන්ධව పూర్ව සංඥා සටහන් අපිට සිහිපත් වෙන්නටත් ඕනේ. හැබැයි මේ සිහිපත් වෙනකොට අර උපාදානයත් එක්කලා සිහිපත් වුණොත් අපිට මෙතන සිහිය පවත්වන්නට හෝ යථාර්ථය දකින්නට උදව් වෙන්නේ මොකද එදා අපි වැරදි විදිහට උපාදාන කරගත්තු ඒ සංඥා චේතනත් එක්ක තමයි ඒක එහෙමම gediya පිටිම මෙතනට එන්නේ. ඒක අපට සහායක් නෙමෙයි. හැබැයි සිහියෙන් සිහි කරනකොට එදා කුපිත වුණු අවස්ථාවක් අපි හිතමු යම්කිසි පුද්ගලයෙක් අපිට මුණ ගැහෙනකොට ඒ පුද්ගලයා සම්බන්ධව අතීත සිද්ධියක් අපට සිහියෙන් සිහිපත් වෙනවා. ඒ සිහියෙන් සිහිපත් වෙනකොට මොහු එදා මට මේ විදිහට පීඩා කළා. මොහු එදා මට දොස් කිව්වා, චෝදනා කළා කියන එක අපිට සිහියෙන් සිහි වෙනවා. හැබැයි සිහි වුණාට ඒ තනත්තා පිළිබඳව එදා ඇති වුණු කෝපය, ద్వේෂය, නොසතුට, නොරුස්නා බව මේ මොහොතේ අපේ මනසට බාධා කරන්නේ නැහැ. ඇයිද? සතිය කියන්නේ කුසල චෛතසිකයක් නිසා ඒ කුසල චෛතසිකය අවදි වෙන්නා වූ කුසල් සිතින් අර නොරුස්නා ගුණයක් මතු කරන්නේ නැහැ. එතකොට අද අපිට යම් කිසි කෙනෙක් මුණ ගැහෙනවා නම් එදා එතනත්තා සමග ඇලිලා බැඳිලා සරාගීව කටයුතු කළා නම් ඒ සිද්ධිය සිහිපත් වෙන්නට පුළුවන්. නමුත් සිහිපත් වුණාට දැන් මේ මොහොතේ සරාගී බව අවදි වෙන්නේ නැහැ. ඇයි ඒ එතනද ඒ ගොඩනැගුණු ධර්මතා මේ මොහොතේ සිහි කරනවා. හැබැයි කුසල්සිතින් සති චෛතසිකයෙන් තමයි ඒක සිහි කරන්නේ. ඒ නිසා අර එදා දවසේ භුක්ති විඳ ඒ ඒ මනෝභාවයන් මේ මොහොතේ අවදි වෙන්නේ නැහැ. ඒවා දකිනවා, ඒවා සිහි කරනවා පැහැදිලි සති සම්පජඤ්ඤයෙන් යුක්ත. එතකොට දැන් මේක මේක අපට වැදගත් වෙන්නේ ඇයිද? දැන් මේ වර්තමානයේ ඉන්න පුද්ගලයා ඇත්තටම මොන විදිහේ කෙනෙක්ද? දැන් ඒ තනත්තා බොහොම ධාර්මිකව වගේ හිටියට මොහුගේ අතීත සටහන් කොහොමද? එතකොට ඒ සටහන් එක්කලා බැලුවොත් තමයි අද මේ තනත්තා මේ වර්තමානයේ ධාර්මිකව වගේ හිටියට මේ ඉන්න தත්ත්වය මොහුගේ ප්‍රകൃතියද එහෙම නැත්නම් මේ මවාපෑමක්ද කරන්න කියන මේ යථාර්ථය අපට හරියට විග්‍රහ කරගන්න පුළුවන් වෙන්නේ ඒ තනත්තා සම්බන්ධ ඉතිහාසය අතීතය අපට සිහිපත් වුණොත් විතරයි. එතකොට අපි හිතමු යම් සිදුවීමක් යම් යම් සිද්ධියකට යමක් අපි කරන්න සූදානම් වෙනවා. එතකොට එහෙම දේවල් අපි අතීතේ කරලා අපිට තියෙන අත්දැකීම සිහිපත් වුණොත් තමයි අපිට මේ අවස්ථාවේදී මේ කරන කාර්ය වඩා නිවැරදිව කරන්න පුළුවන්. එදා මේක කරනකොට මෙහෙම වැරදුනා. වැරදුනේ මෙන්න මෙතනයි. එතකොට නැවත ඒක වරදින් නැතුව කරනවා නම් මෙන්න මෙහෙමයි කරන්න ඕන. එතකොට අන්න එහෙම ඒ සාංශාරිකව හෝ මේ ජීවිතයේ හෝ අපි ලබාපු අත්දැකීම අපිට සිහිපත් කරගන්නට පුළුවන් නම් තමයි මේ වර්තමාන తত্ত্বය හරියට निराවුල්ව තේරුම් අරගෙන අපිට ක්‍රියාත්මක වෙන්නට පුළුවන් එතකොට ඒ වගේම සමහර වෙලාවට දැන් මේ පුද්ගලයාගේ යම් යම් දුර්වලකම් මතු වුණාට අතීතයේ මොහු ඊටාම සද්ධා සම්පන්නව කටයුතු කරපු කෙනෙක්. බොහොම නුවණින් කටයුතු කරපු කෙනෙක්. ඒ වගේම බොහොම සිහිබුද්ධියෙන් ಗುಣධම් වඩපු කෙනෙක්. නමුත් දැන් මොහුට මෙහෙම වෙලා තියෙනවා. එයි මොකද්ද මේ වෙලා තියෙන්නේ? මොහු මේ தත්ත්වෙන් ගොඩ ගන්න බැරිද? දැන් බුදුරජාණන් වහන්සේ චුල්ලපන්තක හාමුදුරුවන්ව දකිනකොට මහා පන්තක හාමුදුරුවෝ චුල්ලපන්තක හාමුදුරුවෝ ගැන කල්පනා කරනකොට වර්තමාන සාධකත් එක්ක විතරයි උන්වහන්සේ දකින්නේ. ඒ නිසා තමයි මහා පන්තක හාමුදුරුවෝ චුල්ලපන්තක හාමුදුරන්ට කියන්නේ ඔබ වහන්සේට මේ මහානකම හරියන්නේ ඔබ වහන්සේ සිවුරු අරලා යන්න. ගිහිල්ලා ගිහිව ඉඳගෙන වැඩක් කරගන්න. නැත්තම් ඔබ වහන්සේට ගිහි ජීවිතයත් මහානකම දෙකම නැති ඇයි දැන් මේ වර්තමානය තුල උන්වහන්සේගේ උද්ගත වෙලා තියෙන මේ මානසික தত্ত্বය ආස හතරක් ගිහිල්ලා පද හතරක ගාතාවක් පාඩම් කරගන්න බෑ. ඒතර මේ මට්ටමින් සිහි කල්පනාව නැති මිනිස්සෙක් කොහොමද නිවන් දකින්න ගුණ දහම් වඩන්නේ? ඒ නිසා ඔබ වහන්සේට මහානකම උචිත නෑ කියලා මහාපන්තක හාමුදුරුවෝ තීරණය කරන්නේ වර්තමාන සාධක. දැන් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ සම්බන්ධව දකිනවා අතීත සාධක. එතකොට අතීත සාධක දකිනකොට සාංශාරික වශයෙන් ඒ ගුණය බුදු කෙනෙකුට හැරෙන්නට රහතන් වහන්සේ නමකටවත් ඒ මට්ටමින් පිහිටන්නේ නැහැ. බුදු කෙනෙකුගේ සිහිය සුවිශේෂ කාරණයක්. මම මේ උදාහරණයක් හැටියට ගත්තේ ඒ අතීත සාධක අපට වැදගත් වෙන ආකාරය පෙන්වන්නට. එතකොට චුල්ලපත්තක හාමුදුරුවන්ට දැන් මේ මොහොතේ මේ ගාථාවක් පාඩම් කරගන්න බැරි මට්ටමට උන්වහන්සේගේ මානසික තත්ත්වය පිහිටලා තිබ්බට උන්වහන්සේ සාංශාරික වශයෙන් හොඳට සිහිය නුවණ ගුණය දියුණු කරපු ඒ වගේම මනෝමය ඉර්ධිඥානය ප්‍රගුණ කරපු විශේෂ චරිතයක් කියන එක බුදුරජාණන් වහන්සේ දකිනවා ඒ දකින්නකොට තථාගතයන් වහන්සේට පුළුවන් තීරණයක් ගන්නට මොහු සිවුරු හැරයා යුතු කෙනෙක්ද එහෙම නැත්නම් මොහු අරහත්ත්වයට සුදුසු කෙනෙක් දැන් ඒ තීරණය ගන්නේ ඒ ඒ නිර්වද්‍ය යථාර්ථය දකින්නේ අර වර්තමාන සාධකත් එක්ක විතරක් නෙමෙයි ඒකට අර ඔහු පිළිබඳ සමස්ත අතීත සාධක ඒකට ප්‍රයෝජනවත් එනිසා සිහිය තුලින් වර්තමානය තමයි දකින්නේ ඒ වර්තමානය දකිනකොට ඒ තැනත්තාට අතීතයේ කළ කීදේ සිහිපත් වෙන්නට ඕන ඊට අදාළව එහෙම සිහිපත් වුණොත් තමයි මෙතන පවතින తত্ত্বය වඩා නිවැරදිව ධර්මානුකූලව විග්‍රහ කරගන්නට ඒ තැනත්තාට පුළුවන් ඊළඟට අනිත් කාරණේ තමයි සමහර වෙලාවට අපිට දැන් අත්දැකීමෙන් අපි දන්නවා හෙට මේ ගමන පිටත් වෙලා යනකොට මෙන්න මේ මේ જાති අරගෙන යන්න ඕන කියලා දැන් අද අපි කතා කරනවා. කතා කළාට හෙට ගමන පිටත් වෙන්න සූදානම් වෙනකොට අර ගෙනියන්න ඕන කියපු සමහර ඒවා අපට මතක නැහැ. එතකොට අපි සිහිපත් කරනවා මොකක් හරි තවත් එකක් ගෙනියන්න ඕන කියලා කිව්ව මතක් වෙන්නේ නැහැ. ඇයි මේ? දැන් අද ඒක කතා බහ කළාට හෙට ඒ අවස්ථාව වෙනස් වෙච්ච ගමන් ඒක සිහියෙන් ගිලිනවා. එහෙම නැත්නම් ඒ මට්ටමට සිහිය ප්‍රගුණ කරලා නැහැ. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට මේ විදිහට මේ පරමේන සතිනේපක් කියන සමන්නාගතෝ චිර කතම්පි චිර භාසතම්පි සරිත අනුසරිත ඒ දීර්ඝ කාලයකට ඉස්සල්ලා කළ කී දේ සැලසුම් කළ දේ පවා අපට සිහිපත් වෙනවා නම් තමයි අපට මේ අවස්ථාව පටලැවිල්ලක් නැතුව සැලසුම් කරගන්නට ඵලදායක විදිහට හසුරුව ගන්නට පුළුවන් වෙන්නේ ඒ වගේම අපි අර කායානුපස්සන සතිපට්ඨානයේදී කිව්වනේ චතුසම්පජඤ්ඤය පිළිබඳව. එතකොට සාත්තක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය සහ අසම්මෝහ සම්පජඤ්ඤය. එතකොට එතන සාත්තක සම්පජඤ්ඤය මේ කරන වැඩේ අර්ථ සම්පන්නද? මේක ඵලදායකද? මේකේ මොකද්ද බලාපොරොත්තු වෙන අර්ථය? කියන එක තීරණය කරන්න ඒහා බැඳුණු අතීත තොරතුරු අපිට ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට අසම්මෝහ සම්පජඤ්ඤය. මෙතන මුලාවටපත් වෙලා තීරණ ගන්න නැතුව නිවැරදි තීරණයක් ගන්නට ඒ පුද්ගලයා සම්බන්ධයේ සිදුවීම සම්බන්ධ අතීත තොරතුරු අපට වඩා වැදගත් වෙනවා. මෙන්න මේ විදිහට ඊතා ගැඹුරු ධර්ම විශ්ලේෂණයකට යන්නට ඒ වගේම සම්පජඤ්ඤය අවදි කරන්න අපට විශේෂයෙන් මේ අතීතයේ කළ කී දේ උපාදානයෙන් මතක් කරනවා වෙනුවට ඒවා සිහියෙන් සිහිපත් කිරීම විශේෂයෙන් වැදගත් වෙනවා මේ වර්තමාන తত্ত্বය ධර්මානුකූලව විග්‍රහ කරගන්න. ඊළඟට තව පැත්තකින් අපට ඒ අතීතය ප්‍රයෝජනවත් වෙනවා කොහොමද? නිවන් අවබෝධ කිරීම සඳහා අපි යම් යම් ප්‍රාර්ථනා ඇතුව යනවා. සම්මා සම්බුද්ධත්වය, පච්චේක බුද්ධත්වය, ශ්‍රාවක බුද්ධත්වය කියන මේ තුන්තරා බෝධියෙන් කවර හෝ බෝධියක් අපි හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරනවා. ඊළඟට ශ්‍රාවක බෝධිය ප්‍රාර්ථනා කරනවා නම් ඒ අයගේ සාංශාරික වශයෙන් යම් විශේෂ ප්‍රාර්ථනා තියෙනවා. අසවල් බුද්ධ ශාසනය. මෙන්න මේ තනතුරටයි මම යන්නේ. මෙන්න මේ සුදුසුකම් ටික මම හදාගන්න. දැන් සසරේ ප්‍රාර්ථනා කරලා ඒ සම්බන්ධව ඊට අදාළ බොහෝ දේවල් කරලා කියලා තියෙනවා. හැබැයි මේ භවයට එනකොට අපට සිහිපත් වෙන්නේ නැහැ මගේ ප්‍රාර්ථනාව මොකක්ද කියලා. ප්‍රාර්ථනාව සිහිපත් වෙන්නේ නැහැ. ප්‍රාර්ථනාව සම්බන්ධ කළ කී දේ සිහිපත් වෙන්නේ නැහැ. කොතෙක් දේවල් කළාද කියලා දන්නේ නැහැ. මොකද්ද සැලසුම කියලා දන්නේ නැහැ. ඒතකොට මේ ජීවිතේ ඊට පස්සේ අනිත් අය අපිව තල්ලු කරනවා නම් මොකක් හරි එකකට ඒකට තල්ලු වෙලා ගිහිල්ලා ඒ ප්‍රාර්ථනාව කරන්න පෙළඹෙන්න පුළුවන්. එතකොට එතනත්තාගේ ප්‍රාර්ථනා ස්ථාවර නැහැ. ඔහුගේ ගමන් මඟ નિවරදි නැහැ. ව්‍යාකූලයි. ශක්තිමත් නැහැ. ස්ථාවර ඉලක්කයක් වෙත යන්නට පහසු නැහැ. ඒ විදිහට සසර ගමනේ අපට සිහිය નિවරදිව. එතකොට දැන් අපි කතා කරන්නේ ඉන්ද්‍රිය ධර්මයක් කියලා කියන්නේ මොකක්ද? ඉන්ද්‍රිය කියන වචනේ තේරුම තමයි තමා සමග සංප්‍රයුක්ත වූ නාම රූප ධර්මයන්ට අධිපති බව පවත්වන්නට සමත් වෙනවා. අධිපති බව පවත්වනවා කියලා කියන්නේ ඒවා මෙහෙවන්නට. ඒවාට ආධිපත්‍ය දරන්නට, ඒවාට නායකත්වය ගන්නට සමත් වෙන ධර්ම තමයි ඉන්ද්‍රිය ධර්ම කියලා එතකොට දැන් තමන් සම්බන්ධ මේ නාම රූප ධර්ම කියලා ගත්තහම මේ සමස්ත පංචස්කන්ධයනේ. එතකොට දැන් මේ පංචස්කන්ධය විමුක්තිය දෙසට මෙහෙවන්නට නිර්වාණගාමිනී මාර්ගයට යොමු කරන්නට චතුරාර්ය සත්‍ය අවබෝධයට යොමු කරන්නට සිහිය සමත් වෙන්නේ ඒ නිවන සම්බන්ධව කල කී දේ සාංශාරික ප්‍රාර්ථනා සිහියේ තිබුණොත් විතරයි. එහෙම නැති වුණොත් ඒතන ඒ ඒ ඒ සිහියට පුළුවන් වෙන්නේ නැහැ මේ පංචස්කන්ධය අදාළ ඉලක්කයක් වෙත මෙහෙවන්නට නායකත්වය දෙන්නට අධිපතිකම් කරන්නට පුළුවන් වෙන්නේ නැහැ. එනිසා ඉන්ද්‍රිය ධර්මයක් හැටියට සතිය වැඩෙනකොට වර්තමානයේ හි ස්වરૂපයන් අපට සිහිපත් වෙන්නටත් ඕන දැනෙන්නටත් ඕන ඒ වගේම පරමේන සතිනේපක්කේන සමන්නාගතෝ සමන්නාගතෝ හෝති චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා හෝති. කොට මේ ගුණයන්ගෙන් යුක්ත වෙන්නට ඕන. ඒ තනත්තාට අර සතිපට්ඨානය ප්‍රගුණ කරලා තිබීම නිසා වර්තමාන ධර්මතාවයන් හරියට පෙනෙන්නට ඕන දැනෙන්නට ඕන අරමුණ පෙනෙනවා අරමුණ පිළිබඳව තමන් සිතන දේ තීරණය කරන දේ කල්පනා කරන දේ තමන්ට දැනෙනවා එතකොට මේ ගනුදෙනුව අරමුණත් සිතත් එක්කලා මේ මේ ප්‍රතික්‍රියා මේ ආධ්‍යාත්මික බාහිර ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනකොට මේ සම්බන්ධව සමස්ත අතීත තොරතුරු එතකොට අතීත තොරතුරු කොතෙක් සිහි කරන්නට පුළුවන්ද? ඒ අනුව තමයි මෙතන නිවැරදි තීරණයකට එළඹෙන්නට පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ ජාතක කතා හැටියට දේශනා කරලා තියෙන්නෙම මේ අවස්ථාව. මොකද්ද මේ තනත්තාගේ වර්තමානය මෙසේ මේ විදිහෙන් ක්‍රියාත්මක වෙනවා මොහු අතීතයේත් මෙහෙම කරලා තියෙනවා අහවල්තරත් මෙහෙම කරලා තියෙනවා එතකොට ඒ කාරණය මතු කරලා දෙනවා යථාර්ථය දකින්නට එහෙම නැතිනම් අද මොහු මෙහෙම කළාට අතීතයේ මෙහෙම කෙනෙක් දැන් අර එක එක ජාතක කතාවක ඒ භික්ෂුන් වහන්සේට බහුභාණ්ඩික භික්ෂුවක් සම්බන්ධව එතකොට ඒ හාමුදුරුව ගොඩාක් දේවල් එකතු කර කර එකතු කර කර එකතු කර කර සිවුරු ගණනාවක් නේ. එතකොට අවශේෂ දේවල් බොහෝ එකතු කරන. භික්ෂුන් වහන්සේලා මේ භික්ෂුන් වහන්සේගේ කුටියට එහෙම නැත්නම් කුටි අසලින් යනකොට තැන් තැන් වල සිවුරු අනලා ඒවා වේලෙන්න දාලා පහ ගොඩක්. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තුන් සිවුරෙන් යැපෙන්න කියන මේ භික්ෂුන් වහන්සේ බොහෝ සිවුරු පරිහරණය කරන බහුභාණ්ඩික தත්ත්වයටපත් වෙලා කියලා මේ කාරණේ බුදුහාමුදුරට සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුව කැඳෙව්වා. කැඳවලා උන්වහන්සේට ඇහුවා උන්වහන්සේගෙන් ඇහුවා ඇත්තද මහාන මේ නොබ බහුභාණ්ඩිකව කටයුතු කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ කිව්වා ඔව් මේ මේ විදිහට සිවුරු පිළිකර තියනවා කොට. එතකොට බුදුරජාන් වහන්සේ විමසනවා තථාගත ශාසනය තුල අල්පේච්ඡතාවය යගේ කරයි. ඔය තරම් දේවල් එකතු කිරීම ගොඩගහ ගැනීම විමුක්තියට බාධකයක්. මේ හාමුදුරන්ට එකපාරට තරහ ගියා. තරහ ගිහිල්ලා ඇඳගෙන හිටපු සිවුර ගලවලා පැත්තකට දැම්මා. දැන් අඳනේ විතරයි. උඩුකය निराවරණ. බුදුහාමුදුරුවෝ ඉදිරියේ එහෙම සිවුර ගලවලා පැත්තකට දාලා අහනවා ඉතින් මෙහෙටද එහෙනම් ඉන්න කියන්නේ. එතකොට අඳින්න පෙරවන්න සිවුරක් ඕනේ නැත්තම් මෙහෙමද ඉන්න කියන්නේ. කියලා ආවේගකාරී වෙනවා. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහානන් නුඹ අද තථාගතයන් වහන්සේ ඉදිරියේ ලැජ්ජා බය නැතුව හැසිරෙන්න. නමුත් ඔබ පෙර ආත්ම භාවයක ලැජ්ජා බය කියන්නේ මොකක්ද? දේව ධර්ම කියන්නේ මොකක්ද කියලා හොය හොයා හොය හොයා ඔබ එක්තරා එක්තරා රාක්ෂසයෙක් හැටියට ඉපදිලා. ඔබ ඒ ආත්ම භාවයම කැප කරලා ලැජ්ජා බය හොයන්න. ලැජ්ජා බය නැමැති දේව ධර්මයේ හොයන්න ඉගෙන ගන්න, ඒක පුහුණු කරන අය දැනගන්න, ඒගොල්ලන්ගෙන් ඒ ගැන විමසා ගන්න. ඔබ අසවල් ආත්මයේදී මෙච්චර කැප වුණා. අද ඔබට භික්ෂුව කියලා. එදා ඔබ රාක්ෂයෙක් හැටියට ඉඳගෙන ඔබට ඕන වුණා ලැජ්ජා බය ඉගෙන ගන්න. අද ඔබ භික්ෂුවක් හැටියට ඉඳගෙන තථාගතයන් වහන්සේ ඉදිරියේ අද ඔබට ලැජ්ජා බය නැති වෙලා. මේ මේ අතීතේ වර්තමානයේ මෙහෙම ගලපලා පැහැදිලි කළාට පස්සේ තමයි ඔන්න අර හාමුදුරන්ට සිහිය උපන්. ආයෙක්මන්ට සිවුර අහුලලා ඇදගෙන අර තථාගතයන් වහන්සේට වන්දනා කරන සමාව අරගෙන ඊට පස්සේ උන්වහන්සේ ගුණධම් වඩන. එතකොට දේව ධර්ම ජාතකයේ මූලික වශයෙන් මේ කාරණේ පැහැදිලි කරන. ඒකට පදනම් වුණු මූලික වර්තමාන කතාව හැටියට. එතකොට මේ විදිහට තථාගතයන් වහන්සේට බොහෝ දෙනා හික්මවන්නට ඒ අයගේ හැබෑ తත්පය තථාගතයන් වහන්සේ දකිනවා විතරක් නෙවෙයි උන්වහන්සේලාටත් හැබැයි తত্ত্বය සිහි කරලා දෙන්නට බුදුරජාණන් වහන්සේට පුළුවන් උනේ ඒ පරම වූ සති කෞශල්‍යයෙන් පතහාගතයන් වහන්සේ සමන්මාගත නිසා. එතකොට ඒ නිසා තමන් වහන්සේ සම්බන්ධව පමණක් නෙමෙයි ඒ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් පවා අතීතයේ කළ කී දේ උන්වහන්සේ දකින්න. ඒ දකින්නේ නිග්‍රහශීලීව නෙමෙයි, උපාදානයෙන් නෙමෙයි. මේ වර්තමාන තත්වයක් දකිනවා ඒ தත්ත්වයක් ධර්මානුකූලව විග්‍රහ කරගන්නවා. ඒ தත්ත්වය මතුවෙන්නට අදාළ හේතු ප්‍රත්‍ය මොනවද කියලා වටහා ගන්නවා. ඒ වගේම මේ තනත්තා සම්බන්ධ අතීත තොරතුරු මොනවද කියලා සිහිපත් කරනවා, දකිනවා. ඒතර මේ දෙක සංසන්දනය කරමින් තමයි පහසු වෙන්නේ පවතින தත්වයට කෙසේ පිළියම් යෙදිය යුතුද කෙසේ ක්‍රියාත්මක විය යුතුද අන්න එතකොට අපිට චතුරාර්ය සත්‍ය ක්‍රියාත්මක කරන්න ඒ වැදගත් වෙනවා මොකද චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය එහෙම නැත්නම් ගැටලුව මොකක්ද? ඒ ගැටලුවට හේතුව මොකක්ද? වර්තමාන හේතු සහ අතීත හේතු. ඊළඟට මේ தત્ත්වය වෙනස් කරන්නේ මොකක් කොහොමද? අපි ඒකට ගත යුතු පියවර මොකක්ද? එතකොට මේ සමස්ත දුක්ඛ ස්කන්ධය නිමා කරලා භව ගමන නිමා කරන්නට නම් අපි වර්තමානයේ ඇති වෙන හැම ගැටලුවක් දිහාම චතුරාර්ය සත්‍ය වශයෙන් දකින්නට උත්සාහ කරන්න. එතකොට ඒ ධර්ම ගරුක භාවය ධර්ම ගරුක අපි මීට පෙර කතා කරලා තියෙනවානේ ප්‍රඥා ගරුක භාවය කියලා ප්‍රඥාව අවදි කරන්න නම් ප්‍රඥාව ගැන හොයන ප්‍රඥාව ගැන හිතන ප්‍රඥාව ගැන කල්පනා කරන ප්‍රඥාව අගය කරන ප්‍රඥාව ගැන විමසන ප්‍රඥාවේ සාධක හොයන ඒකට උනන්දු වෙන මානසික තත්ත්වයක් ගොඩනගා ගන්න. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා ඒ සම්බන්ධව යොමු කරන්න. ඒ ටික යොමු වෙනකොට තමයි එතන ගරුක භාවය. එතකොට ප්‍රඥා ගරුක භාවය. ඒතනත්තාගේ సంతානය තමයි ප්‍රඥාව වැඩේ. එතකොට අපි ධර්ම ගරුක භාවය ඇති වුණොත් තමයි ධහම දකින්නට අපි සමත් වෙන්නේ. මොකද්ද ධර්මගරුක භාවය කියලා කියන්නේ? මේ සංස්කාර ධර්මයන් ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පරමාර්ථ ධර්ම වශයෙන් බෙද බෙදා බලන. ඒවාෙහි හේතුඵල සම්බන්ධතාවය බලන. ඒවා කවර කවර ආකාරයෙන්ද ප්‍රත්‍ය වෙන්නේ කියලා එහි ප්‍රත්‍ය විග්‍රහ කරගන්න. ඊළඟට ඒවාෙහි පවතින අනිත්‍ය ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණ, අසුභ ලක්ෂණ දකින්න. ඒ හැම කාරණයක්ම චතුරාර්ය සත්‍ය වශයෙන් විග්‍රහ කර කර දකින්නේ. එතකොට අපි නිකන් සෙල් රැක්කයි කියලා එහෙම නැත්නම් දන් දුන්නයි කියලා යම් කිසි එක කමටහනක් මෙනෙහි කළා කියලා විතරක් මේ මේ විචක්ෂණ බව ඇති වෙන්නේ නැහැ. ඒක ඇති වෙන්නට ඒ ඒ පවතින සංස්කාර ධර්මයන්ගේ මතු කරගත යුතු ධර්මතා නැවත නැවත විවිධ පැතිවලින් දකින්න ඕනේ. ඒ නිසා තමයි ධම්මානුපස්සනා සතිපට්ඨානයේදී මුලින් නීවරණ ධර්ම දක්වනවා. මොකද නීවරණ වලින් ආවරණය වුණොත් අපිට එතනින් එහාට මොකක්වත් පුහුණු කරන්නට බෑ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ධර්ම කියලා දක්වන්නේ මේ කුසල ධර්ම විතරක් නෙමෙයි මේ සමස්ත ලෝක ධර්මතා. එතකොට ඒ නිසා මූලික වශයෙන් එතන නීවරණ ධර්ම පිළිබඳ අවධානය තියෙන්නට ඕන. නීවරණ ධර්ම තියනවද නැද්ද? ඒකට නිවන ධර්ම තියෙන්න ඕන හැම මොහොතෙම තියනවා කියන එක නෙමෙයිනේ එකෙන් අදහස් කරන්නේ. තියෙනවා නම් තියෙන බව දැනගෙන දුරු කරන්න වෑයම් කරනවා. නැතිනම් නැති බව දැනගෙන නැවත නොහට ගන්න ආකාරයේ පවත්වා ගන්නට ක්‍රියාත්මක කරනවා. එතකොට ඒ විදිහේ මනස සමබර කරගෙන ඊළඟට එතනින් එහාට ස්කන්ධ වශයෙන් බෙදා බලන්න. ආයතන වශයෙන් බෙදා බලන්න. ඊළඟට බොජ්ජංග වශයෙන් ඒ ධර්මතා දකින්න ඒවා පුහුණු කරන්න. චතුරාර්ය සත්‍ය වශයෙන් දකින්න. එතකොට මේ විදිහට අර ධර්මයන් මතු කර කර මතු කර කර දකින්නට උත්සාහ කිරීමේදී තමයි අන්න ධර්ම ගරුක භාවය මතු වෙමින් අපේ මනස තුළ ඒ ධර්මයන් දැකීමේ කෞශල්‍ය තෙවත් ප්‍රඥාව අවදි වෙන්නට පටන් ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙකුට පවතින తත්වය විග්‍රහ කරගන්නට ඒවායේ හේතුඵල සම්බන්ධතාවය හඳුනා ගන්නට ඒවායේ ප්‍රත්‍ය සම්බන්ධතාවය හඳුනා ගන්නට ඒවා ප්‍රත්‍ය වුණු ආකාර දකින්නට ඒ වගේම ඒවා චතුරාර්ය සත්‍ය වශයෙන් විග්‍රහ කරගන්නට මේ හැම දෙයකම චිර කතම් පිච්චර භාසිතම් පිසරිතා අනුස්සරිතා කියන මේ ගුණය උපකාර වෙනවා. ඒ වගේම අපි එහි පැති කීපයක් පැහැදිලි කළා. එක පැත්තක් තමයි වර්තමානයේ දුර්වල මට්ටමක් තිබුණා වුණාට මේ තනත්තා අතීතයේ මේ මේ ගුණාංග වලින් යුක්තව හිටියයි කියලා දකින්න පුළුවන් නම් තමයි අපිට මධ්‍යස්ථව නිවැරදි තීරණයකට එන්න පුළුවන් වෙන්නේ වර්තමානයේ මේ තනත්තා කොච්චර හොඳ මට්ටමින් හොඳ මූණකින් පෙනී හිටියා වුණත් මොහුගේ අතීතය මේ විදිහටයි මෙහෙමයි කටයුතු කරලා තියෙන්නේ කියලා අගතිගාමී වෙන්නට නෙමෙයි ඡන්දයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බයෙන් අගතියට යන්නට නෙමෙයි සිහියෙන් යුක්තව. එතකොට එහෙමනම් අතීතයේ මොහු මෙසේ මෙසේ කටයුතු කළා නම් දැන් මේ ඉන්න තත්ත්වය નિවරදිද? දැන් මේ හොඳ කෙනෙක් වගේ පෙනී හිටියට මේ ඇත්ත තත්ත්වයද? කියලා යථාර්ථය දැක ගන්නට අපට උදව් වෙනවා. එතකොට වර්තමානයේ නරකන අතීතයට සාපේක්ෂව කොහොමද ඒක දකින්නේ? ඒ වගේම වර්තමානයේ හොඳ නම් අතීතයට සාපේක්ෂව කොහොමද ඒක විග්‍රහ කරගන්නේ? ඒ සාපේක්ෂව කියන කතාව වර්තමාන කතාවක් විතරක් නෙමෙයි එහෙම නැත්නම් මේ භෞතික මේ වත්මන් ලෝකයේ විවාහාරික කතාවක් නෙමෙයි සාපේක්ෂ කියලා කියන්නේ මේ හේතුඵල සම්බන්ධතාව. নিরপেক্ষව කිසිදු ධර්මයකට ලෝකේ පවතින්න පුළුවන් කමක් නැහැ. හැම ධර්මයක්ම අදාළ හේතුන්ට සාපේක්ෂයි. එතකොට ඒ හේතුඵල විග්‍රහ කරගන්නට, එහි ප්‍රත්‍ය විග්‍රහ කරගන්නට අපට එහි සම්බන්ධතා පෙනෙන්නට ඕන. එහෙම පේන්නේ නැත්නම් ඒ තනත්තාට සම්පජඤ්ඤය උපදවන්නට බෑ විදර්ශනා උපදවන්නට බෑ. ඒ නිසා අපට පවතින తত্ত্বය નિවරදිව හඳුනා ගන්නට එය හේතුඵල වශයෙන් ඒ වගේම චතුරාර්ය සත්‍ය වශයෙන් විග්‍රහ කරගන්නට විශේෂයෙන් වැදගත් වෙනවා ඒ හා සම්බන්ධ අතීත තොරතුරු සිහියෙන් සිහිපත් කරගන්නට ඇති හැකියාව ඊළඟට දෛනික ජීවිතයේ අපි යමක් කරනකොට විතරක් නෙමෙයි භවනා කරනකොට පවා අපි කලින් කොහොමද දේවල් සැලසුම් කළේ ඒවා සම්බන්ධව හිතුවේ කොහොමද කල්පනා කළේ කොහොමද තීරණ කරගත්තේ කොහොමද කියන එක සිහිපත් වුණොත් තමයි මේ අවස්ථාව මේ මොහොත අපිට නිවැරදිව පරිහරණය කරන්න මේ භවයේ හෝ පෙර භවයක හෝ අපේ විමුක්තිය පිළිබඳ යම් ප්‍රාර්ථනාවක් ඇති කරගත්තා නම් අදිෂ්ඨානයක් ඇති කරගත්තා නම් සැලැස්මක් ඇති කරගත්තා නම් ඒ සැලැස්ම අපට සිහි වුණොත් විතරයි නිවන් දකින්නට යන ගමන හොඳ ස්ථාවර ශක්තිමත් ගමනක් හැටියට ඉලක්කයක් ඇතුව ඉදිරියට යන. එහෙම බැරි වුණොත් අපිට ඒ සිහිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට මේ මේ නාම රූප ධර්ම අවබෝධය කෙරෙහි හසුරවන්නට සමත් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ඉන්ද්‍රිය ධර්ම කියලා කිව්වේ තමන් හා සංප්‍රයුක්ත නාම රූප ධර්ම වලට අධිපතිකම් කරන්නට නායකත්වය ගන්නට හැකි ධර්ම. එතකොට ඒ විදිහේ නායකත්වය ගන්නකොට ඒ නායකයාට දැනුම තියෙන්නට ඕන මේ පවතින తත්වය සහ ඒහා සම්බන්ධ සමස්තය පිළිබඳ. එතකොටයි නිවැරදි නායකත්වයකට සුදුසු වෙන්නේ ඒ අදාළ ඉලක්කය වෙත යොමු කරන්නට සමත් ඒ නිසා ඉන්ද්‍රිය ධර්මයක් හැටියට සිහිය පැහැදිලි කරද්දී මේ කියන ගුණාංග වලින් සිහිය වර්ධනය කරගත යුතුයි කියන බවයි බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය සංයුත්තේදී පැහැදිලි කරන්නේ. ඊළඟට සිහිය යෙදෙන හයවෙනි ආකාරය තමයි සති බලය. සති බලය හැටියට දක්වන්නේ බල සංයුත් බල සංයුත්තේදී තථාගතයන් වහන්සේ දක්වනවා අර බොජ්ජංග ධර්මවලට කියපු කාරණා හතරම. මොනවද? සති බලං භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමේ එතකොට සතිය බලයක් වෙන්නේ කොහොමද ප්‍රතිවිරුද්ධ ධර්ම මැඩපවත්වන නිසා තමයි ඒක බලයක් කියලා කියන්නේ සද්ධාව පැහැදීම් ගුණය ඇති කරනවා වගේම ඒ බලයක් හැටියට ක්‍රියාත්මක කරනවා අශ්‍රද්ධාව දුරු කරන වීරය උපකාරක ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා වගේම බලයක් හැටියට ක්‍රියාත්මක වෙනවා කුසීත බව මැඩපවත්. අන්න ඒ වගේ සිහිය වර්තමානයේ දකින්නට සහ අතීතයේ සිහි කරන්නට අපට උදව් වෙනවා. ඒ අතරෙම අසිහිය ප්‍රහාණය කරන්නට. එහෙම නැත්නම් ප්‍රමාදී බවට ප්‍රතිවිරුද්ධව ප්‍රමාදී බව මැඩපවත්වන්නට බලයක් හැටියට ක්‍රියාත්මක ප්‍රමාදී බව කියලා කිව්වේ සති සම්පජඤ්ඤයෙන් තොරව මේ පංචේන්ද්‍රයන් පිනවමින් මනස විනාශ කරගන්න පැත්ත. එතකොට ඒ පැත්තෙන් සිත මුදවලා දැනට පවතින මනසේ පවතින తত্ত্বය නැවත නැවත සිහි කර දෙන්නට. ඊළඟට ඒ සම්බන්ධව අපේ සැලසුම් සිහි කර දෙන්නට. ඒ සම්බන්ධව කල යුතු වැඩපිළිවෙල සිහි කර දෙන්නට. දැනට පවතින ධර්මයන් ආනුපස්සනාව වශයෙන් වේදනානුපස්සනාව වශයෙන් චිත්තානුපස්සනාව වශයෙන් ධම්මානුපස්සනාව වශයෙන් නිවැරදිව සිහි කර දෙන්න. උපකාර වෙන නිසා ඒක ප්‍රමාදී බව මැඩපවත්වන ගුණයක් හැටියට සක්‍රිය වෙනවා. එතකොට ඒක බලයක් හැටියට ක්‍රියාත්මක. ඉන්ද්‍රිය ධර්මයක් හැටියට අවශේෂ චිත්තචෛසික ධර්මයන් අදාළ දිශාවට මෙහෙවන්නට ප්‍රමුඛ ධර්මයක් හැටියට නායකත්වය ගන්න ධර්මයක් හැටියට අධිපති ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා අනිත් පැත්තෙන් ඒට ප්‍රතිවිරුද්ධ බල ඛණ්ඩනය කරන්නට අහෝසි කරන්නට සක්‍රීය දායකත්වයක් ලබා ඒ නිසා තමයි එය බලයක් හැබැයි ඒ බලයක් හැටියට කුමකටද උදව් කළ යුත්තේ නිර්වාණ අවබෝධයටයි මේක මේක බල ධර්මයක් විය යුත්තේ අනිත් අයත් එක්ක හැප්පෙන්නට හෝ වෙන යමක් කරන්නට නෙමෙයි. මේ බලය කොමක් සඳහාද අවශ්‍ය වෙන්නේ? විමුක්තිය සඳහා. විමුක්තිය සඳහා උපකාරක බලයක් තමයි මෙතන ගොඩනැගෙන්නේ. එතකොට ඒ බලය විමුක්තිය සඳහා උපකාර කරන බෝධිපාක්ෂික ධර්මයක් වෙන්නට නම් ඒ බලය මෙන්න මේ ಗುಣවලින් යුක්ත වෙන්නට ඕනේ විවේක නිශ්චිත විරාග නිශ්චිත නිරෝධ නිශ්චිත වස්සග්ග පරිණාමී ඒ ගුණාංග වලින් යුක්තව සති බලං භාවයේති. ඒතනත්තා සති බලය ප්‍රගුණ කරන. එතකොට ওই කර්ම හතර අපි කලින් පැහැදිලි කරගත්තා විවේක නිශ්චිත කිව්වේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන තුන. එතකොට කාය විවේකයි කියලා කිව්වේ කය වැඩ කටයුතු වලින් නිදහස් කරලා සැහැල්ලු කරගැනීම. වැඩවලින් නිදහස් වීම විතරක් නෙමෙයි කාය ධරතයන්ගෙන් මුදවා ගැනීම. ධරත කියලා කියන්නේ ගුණ නුවණ වඩන්නට කර්මන්නේ නැති ගතිය, යෝග්‍ය නොවන ගතිය. කයේ තියෙන තද වෙච්ච, ඉර වෙච්ච, දඩබ්බර ගතිය. එතකොට වාතයේ කිපීමෙන්, සෙම කිපීමෙන්, පිත කිපීමෙන්, මනස වික්ෂිප්ත වීමෙන් මේ නොඑක ආකාරයෙන් මේ තත්ත්වයන් ගොඩනගෙන්නට. එතකොට කාය විවේකය අපට අවශ්‍යයි ගුණධම් වඩන්න. හැබැයි කාය විවේකයේ කුමක් සඳහාද? උදාසීන වෙන්නට නෙමෙයි, අලස වෙන්නට නෙමෙයි, නීවරණ ධර්ම දුරු කරමින් චිත්ත විවේකය ඇති කිරීම සඳහායි. ඒ බව සිහි වෙන්නට ඕනේ. බව මතක තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒ විවේකී බව අයථා විදිහටයි පරිහරණය වෙන්නේ. අපි පසුගිය අවස්ථාවලත් මේවා ගැන විවිධ උදාහරණ ඇතුව කතා කළා. දැන් කොරෝනා වසංගත තත්වයේ එන්නට කලින් බොහෝ දෙනා මැසිවිලි නගමින් හිටිය අපිට විවේකයක් නැහැ හැමදාම රස්සාව කරනවා. ඉතින් ඊට පස්සේ කොරෝනා වසංගතයත් එක්කලා සති ගණන් මාස ගණන් විවේක ලැබුවා. ඊට පස්සේ මේ මිනිස්සුන්ට විවේකයෙන් කරන්න දෙයක්. ඊට පස්සේ ඒකෙන් වෙන අරුබුද ඇති කරගන්න. වෙන ප්‍රශ්න ඇති කරගන්න. පවුල ඇතුලේ පීඩණය වැඩි වෙනවා. මානසික ආතතිය වැඩි වෙනවා. පවුල් දෙදරා යනවා. ඇයි ඒ? විවේකය નિවරදිව පාවිච්චි කරන විදිහ පුහුණු කරලා නැහැ තේරුම් අරගෙන නැහැ. ඒ වගේ කාය විවේක කුමක් සඳහාද චිත්ත විවේකයේ සඳහායි කියන බව අපිට සිහිපත් වෙන්නට ඕන. ඒ නිසායි කාය විවේකී භාවයේ චිත්ත විවේකයේ සඳහා යොදන්නට ඕන භාවිතයට ගන්නට. චිත්ත විවේකයේ කුමක් සඳහාද? උපදි විවේකයේ සඳහා. උපදි කියලා කියන්නේ පංචස්කන්ධය. තව පංචස්කන්ධයෙන් මිදීම සඳහායි. පංචස්කන්ධයෙන් මිදෙනවා කියලා කියන්නේ අනුපදිශේෂ පරිණිරවාණය. එතකොට ඒ සඳහායි මේ සිහිය ක්‍රියාත්මක වෙන්නේ. ඊට ප්‍රතිවිරුද්ධ ධර්මයි මඩ පවත්වන්නේ. මේ කියන කාය විවේකයට, චිත්ත විවේකයට, උපදි විවේකයට යමක් බාධක ධර්මයක් වෙනවා නම් අන්නේ ධර්ම මඩ පවත්වන්නට තමයි දැන් මේ බල ධර්මයක් හැටියට ක්‍රියාත්මක ඊළඟට දැන් ඒ ඒ තමයි විවේක නිසිත. ඊළඟට විරාග නිසිත. රාග කියලා කියන්නේ ඇලෙන ගතිය, විරාග කියලා කිව්වේ නොඇලෙන ගතිය. ඊළඟට නිරෝධ නිසිත. නිරෝධ දෙආකාරයකින් අපි පැහැදිලි කළා ක්ෂණික නිරෝධය සහ අනුත්පාද නිරෝධය. ක්ෂණික නිරෝධය කියලා කිව්වේ හටගත් හටගත් ධර්මතාවයන් අනිත්‍ය ලක්ෂණය නිසා බිඳියම්. අනිත්‍ය ලක්ෂණය නිසා බිඳියාම එහි ස්වභාව ධර්මතාවයන් ඒකට අපේ උත්සාහයක් ඕනේ. අපි මේ උත්සාහ කරන්නේ අනුත්පාද නිරෝධයකට. ඒ කියන්නේ නැවත නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ කරන. හටගත් හටගත් ධර්ම එහිම නිරුද්ධ වුණාට යලි යලි හේතුප්‍රත්‍යයෙන් හට ගන්න නිසා මේක ඉවරයක් වෙන්නේ නැහැ. પરම්පරාවක් හැටියට අඛණ්ඩව ඉදිරියට පවතින. අපි මේ ප්‍රයත්න දරන්නේ પરම්පරාවක් හැටියට අඛණ්ඩව ඉදිරියට පවතින එක නවත්වන්නට. ඒක නවත්වන්නට මේ උපන් ධර්මය ප්‍රහීන කරලා විතරක් හරියන්නේ. ඒක ප්‍රහීන කරන්න 아무තු දෙයක් කරන්න දෙයක් නැහැ. එය විසින්ම එය ප්‍රහීන වෙනවා. හටගත් ධර්මතාවය නිරුද්ධ වෙන නිසා. එනිසා හට ගන්නට තියෙන ධර්මතාවයන් හට ගන්නට අදාළ හේතු ප්‍රත්‍ය මොනවාද? ඒවා හඳුනාගෙන ප්‍රහීන කිරීමයි සඳහායි මේ වෑයම. එතකොට ඒ දැක්ම ඇතුව තමයි අපි සිහිය වඩන්නේ. එතකොටයි ඒ බල ධර්මයක් වෙන්නේ. ඇයිද? අර කියන විමුක්තිය සඳහා යම් බාධකයක් තියෙනවා නම් එය මැඩ පවත්වන්නට සමත් වෙන නිසා. එතකොට අනුත්පාද නිරෝධයට පැමිණෙන්නට බාධා කරමින් යමක් යලි යලි උත්පාදනය කරනවා. ඒ උත්පාදනය කරන්නට යම් අවිද්‍යාවක්, තෘෂ්ණාවක්, උපාදානයක් හේතු වෙනවා. ඒ හේතු වෙන ධර්ම තමයි මැඩ පැවැත්විය යුත්තේ, දුරු කළ යුත්තේ. එතකොට ඒක සිතට සිහි කරලා දෙනකොට තමයි ඒක ප්‍රතිවිරුද්ධ ධර්ම මැඩ පවත්වමින් නිර්වාණය දෙසට ක්‍රියාත්මක වෙන්නට සමත් වෙන්නේ. බල ධර්මයක්. නිරෝධ නිශ්චිත. ඊළඟට වස්සග්ග පරිණා අත්තරීම. දේවල් උපාදාන කිරීම වෙනුවට අත්තරිමින් අත්තරිමින් ඒ කිසිවක එල්බ නොගනිමින් කිසිවක් ග්‍රහණය නොකරමින් සිහිය වඩන්නට පුළුවන් වෙන්නේ මෙය අත්හැරීම සඳහායි සමස්ත පංචස්කන්ධයම අත්හරින්මින් ඒ නිදීම සඳහායි මේ ප්‍රයත්නය කියන දැක්ම අවබෝධය මතුවෙන මතුවෙන ප්‍රමාණයත් එක්කලා තමයි සතිය බල ධර්මයක් හැටියට වැඩේ. එතකොට ඒ 6 වෙනි අවස්ථාව. 7 වෙනි අවස්ථාව තමයි සති සම්බොජ්ජංගය. සම්බොජ්ජංගයක් හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං ඔස්සග්ග පරිණාමි. ඒ කාරණා හතරම තමයි බොජ්ජංග ධර්මයක් හැටියට දක්වන්නේ. බල ධර්මයකදී ඒ කර්ම හතරම තමයි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. හැබැයි එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් බල ධර්මයයි බොජ්ජංග ධර්මයයි එකමද නෑ. එකක් නෙමෙයි. කාර්යයන් දෙකක්. බල ධර්මයක් හැටියට කරන කෘත්‍ය වෙනයි. ඉන්ද්‍රිය ධර්මයක් හැටියට කරන කෘත්‍ය වෙනයි. එතකොට බොජ්ජංග ධර්මයක් හැටියට කියන කෘත්‍ය වෙනයි. බොජ්ජංග කියලා කියන්නේ බෝධියේහි අවබෝධයේහි අංගයක් අවබෝධයේහි අංගයක් බවට පත් වෙන්නේ මේ කියන විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත ඔස්සග්ග පරිණාමයේ කියන මේ ගුණය නැවත නැවත භාවිත බහුලීකృత කරපු ප්‍රමාණයට තමයි. කියන්නේ වරක් දෙකක් අපි මේ භාවනා කරන්නේ නිවන් දකින්නයි, කෙලස් නසන්නයි කියලා විතරක් හිතලා හරියන්නේ <laughs> හැම මොහොතකම ඒක ප්‍රගුණ වෙන්නට ඕනේ. යලි යලි පුහුණු කරන්නට ඕනේ. එතකොට මේ ධර්මතාවයන් විදර්ශනා කරන්නට, භාවනා කරන්නට පෙළඹෙන හැම මොහොතකම මේ මේ ධර්මතාවයන් සිහිපත් වෙන හැම මොහොතකම අපට සිහිපත් වුණොත් මේ ප්‍රයත්නය මෙන්න මේ අරමුණ සඳහායි මෙන්න මේ ಗುಣ දියුණු කිරීම සඳහායි විමුක්තිය සඳහායි පංචස්කන්ධයෙන් නිදීම සඳහායි අත්හැරීම සඳහායි විරාගය සඳහායි අනුත්පාද නිරෝධය සඳහායි කියන ඒ විදිහට අපිට සිහිපත් වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අවබෝධය සඳහා අංගයක් හැටියට ඒ ධර්මතාවය ප්‍රගුණ ඊළඟට අටවෙනි අවස්ථාව තමයි සම්මා සති මාර්ගාංගයේ හැටියට මාර්ගාංග කියලා කියන්නේ ඒ නිර්වාණගාමිනී මාර්ගයේහි අංගයක් බවට පත් වෙනවා. ඒ අංගයක් බවට පත්වීම බුදුරජාණන් වහන්සේ දෙආකාරයකින් දක්වනවා. ලෞකික සහ ලෝකෝත්තර වශයෙන්. දොර ලෞකික වශයෙන් සිහිය වැඩෙනවා. ඔය කියපු ගුණාංගත් එක්කලා අපි දැන් ওই කතා කරපු සතර සතිපට්ඨානය හැටියට ඊළඟට සති ඉන්ද්‍රිය හැටියට සති බලය හැටියට ක්‍රියාත්මක වෙනකොට ඒක මූලික වශයෙන් ඊළඟට බොජ්ජංග ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනකොට ඒක මූලික ලෞකික ධර්මයක් හැටියට ලෞකික මාර්ගාංගයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. මාර්ගාංගයක් හැටියට ක්‍රියාත්මක කරන ලෞකික වශයෙන් ඒක ලෝකෝත්තර වශයෙන් මාර්ගාංගයක් බවට පත් වෙනකොට සෝවාන් මාර්ග සිතෙහි අංගයක් බවට පත් වෙනවා. සකෘදාගාමි මාර්ග සිතෙහි අනාගාමි මාර්ග සිතෙහි අරහත් මාර්ග සිතෙහි අංගයක් බවට පත් වෙනවා. එතකොට තමයි ඒක ලෝකෝත්තර ධර්මයක් වෙන්නේ. එතකොට එහි ස්වභාවය බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අරියා අනාසව ලෝකුත්තර මග්ගංග. අර ලෞකික වශයෙන් වැඩෙනකොට එහි ස්වභාවය තමයි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ක ලෞකික වශයෙන් මේ ධර්ම වැඩෙන තාක් ඒවා කුසල ධර්ම තමයි ගුණ ධර්ම තමයි බෝධිපාක්ෂික ධර්ම තමයි හැබැයි ඒවා ලෞකික වශයෙන් වැඩෙන තාක් සාසවා ආශ්‍රව සහිතයි ඒ කියන්නේ ඒ ආශ්‍රවයන්ගේ මූලයන් තාම අහෝසි කරලා නැහැ ඒවා යට තියෙනවා එතකොට අර රොන් මඩ ටික යට මිදලා තෙන උඩ පැහැදිලි පිරිසිදු වතුර දෙන. ඒතකොට වතුර බොර වෙලා නැහැ. වතුර පිරිසිදුයි පාවිච්චියට ගත්ත හැකි බොන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හැබැයි අර රොන් මඩ වලින් තාම නිදහස් වෙලා නැහැ. අන්න ඒ ස්වરૂපයෙන් යුක්තයි ලෞකික ධර්ම. පිරිසිදු බව තිබුණාට කුසල මූලික වුණාට බෝධිපාක්ෂික වුණාට මොන වෙලාවක කෙලසෙන්නට පුළුවන් ගතියෙන් යුක්තයි. ඒ නිසා සාසවා පුඤ්ඤ භාගියා මතු පුණ්‍ය විපාක ඇති කරන්න සමත්යි. උපදිවේපක්කා යලි පංචස්කන්ධයක් නිර්මාණය කරන්නට සහාය වෙනවා සංස්කාර හැටියට. එතකොට ඒ ගුණයෙන් යුක්තයි මේ කියන සියලු ධර්ම ලෞකික වශයෙන් වැඩෙන්නේ. අර ලෝකෝත්තර මාර්ගසිතෙහි අංගයක් හැටියට ඒ සතිචෛතසිකේ ක්‍රියාත්මක වෙනකොට ඒ අරියා ආර්ය භාවය මතු කරන්නට සමර්ථයි. අනාසව අනාශ්‍රව බව මතු කරන්නට සමර්ථයි. ලෝකුත්තර ලෞකික தත්වෙන් එතර කරන්නට සමර්ථයි. මග්ගංගා ඒ මාර්ගයේහි අංගයක් බවට සක්‍රිය වෙනවා ක්‍රියාත්මක. මෙන්න මේ විදිහට තමයි සිහිය එහෙම නැත්නම් සතිචෛතසිකය එකක් වූ සතිචෛතසිකය අවස්ථා 8කදී විවිධ ස්වરૂපයන්ගෙන් අපට නිර්වාණගාමිනී මාර්ගය තුල විදර්ශනා කිරීමේදී සහාය වෙනවා. ඒතත් මීට ඉහතදී පැහැදිලි කළා සිහිය ඒකාග්‍රතාවය වඩන්න අපට උදව් කරගන්නට පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි සමත භාවනාවේදී බහුලව භාවිතයට ගැනීම. විදර්ශනා කරනකොට ඒ සිහිය ඊට වඩා ගොඩාක් පුළුල් ගුණාංගයන්ගෙන් පරිපූර්ණ වෙන්න. ඒකාග්‍රතාවයේ විතරක් අරමුණු කරලා හරියන්නේ නැහැ. ඊට එහා මේ ධර්මතාවයන් දකින්නට සම්පජඤ්ඤය අවදි කරන්න සුදුසු ගුණයෙන් යුක්ත වෙන්නට. අනේ සම්පජඤ්ඤය අවදි කරන්න සුදුසු ගුණය මතු කරන්න තමයි මේ ආකාර 8කින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අටාකාරයෙන්ම ගුණාංග යලි යලි පුහුණු කරලා ඒවායින් අර සති චෛතසිකය පෝෂණය වෙනකොට වර්ධනය වෙනකොට තමයි අන්නේ කියන සතිය තමයි බෝධිපාක්ෂික ධර්මයක් හැටියට ඍජුවම වේගවත්වම යථාබෝධය ලබන්න චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා උපනිශ්‍රේ වේ. එහෙනම් ওই කාරණා ටික අදට ප්‍රමාණවත් අපි ඔය කතා කළේ සති චෛතසිකය අට ආකාරයකින් යෙදෙන අවස්ථා ටික තොර පසුගිය සතිය වෙනකොට අපි එහි ආකාර හතරක් කතා කළා. අද ඉතිරි ආකාර හතර කතා කළා. එතකොට සතිචෛතසිකේ ආකාර 8 අපි එතකොට අදින් කතා කරලා ඒ ටික නිම කළා. අපිට ඊළඟ සතියේ කතා කරන්න තියෙන්නේ ඒකාග්‍රතා චෛතසිකය. එය සතර ආකාරයකින් යෙදෙනවා. නමුත් ලබන සතියේ ධර්ම සාකච්ඡාවට මට සම්බන්ධ වෙන්න අවකාශයක් නැති වෙනවා. අත්‍යවශ්‍ය කටයුත්තක් යෙදিলা බැහැරට යන්න වෙන නිසා. එතකොට ලබන සතියේ ධර්ම සාකච්ඡාව නැහැ. ඊට ඊළඟ සතියේ තමයි නැවත ධර්ම සාකච්ඡාව පැවැත්වෙන්නේ. ඒ බවත් මේ මොහොතේම සීමත් කරනවා. හොඳයි එහෙනම් අද දේශනාව මේ පවණකින් නිමවටපත් කරලා අපි සුපුරුදු විදිහට ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.